ඒ උදෙත් ටිකක් වෙලා ගත්තා ධර්ම සාකච්ඡාවක් සඳහා. දැනුත් කාටරි අවශ්‍ය නම් උදේ අපිට හම්බුනේ සභාවෙන් ප්‍රශ්න දෙනවා කියලා අහන්න. ඒකේ ප්‍රශ්න විතරයි අපිට සාකච්ඡා කරන්න පුළුවන් උනේ. ඒ දැනුත් ඉන වෙන 10ක් 15ක් පමණ වෙලාවක් ඒ ප්‍රශ්නයක් නැත්නම් අපි සුගතරාමේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා වැඩ පිළිවෙල නිමා සටහන් කරන්න කියලා නැත්නම් වෙන කාට හරි කියනවනම් කිව්ව යුතු ප්‍රශ්න කළ යුතුමක් ප්‍රකාශ කළ යුතුමක් කරුණා කරලා මේ වෙලාව ගන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. කල්පනා ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරනවාදී සමාධිය බලවත් වී උස්මලඳ සංසිතිය යන බවක් දැනේ. සිරුර ඉහළට එසවන බවක් දැනේ. සිතට ප්‍රීතියක් දැනේ. දැන් සිතේ සිතුවිලි දුක නැහැ. මේ අවස්ථාවේදී ආනාපාන සති ඉදිරියට දියුණු කර ගන්නා අයුරු පහදා දෙමින් ගොඩනැගෙන ඉඳලා සිටිනවා. මම හිතනවා මේකම වෙන වචන වලින් උදේවරුේ ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා. ඒ විවේකී ස්ථානයක් වගේ යනවා. නැත්නම් මේ කටුකොලක් අස්සේ දිංගලා හිටපු කෙනෙක් දිංගලා දිංගලා ගිහිල්ලා බෙල්ලේ දිගට එනවා වගේ විවේක තනකට ආරමුණු දෙන්නේ නැති බාධා නැති තැනකට එනවා කොහොමද දිනු කරන්නේ කියලා. ඉතින් එතකොට මම මේ මාත්‍රාගෙන් අහුවා ප්‍රශ්නයක්. ඒ විදිහට ලැබිච්ච මේ විවේකයටද කැමැති කටුකොලටද කැමැති හැබැයි මේ මාත්‍යංග ප්‍රශ්නේ උනේ මම මේ විවේකයට කැමති, හිතන්න කැමති කටකෝලට කැමති නෑ කියලා. ඒ වගේම ධර්ම සාකච්ඡා දෙක තරගෙදි මතුණා. තව සමහරෙකුට මේ හිතන මහ පාළුයි. හරි කම්මැලි, හරි නීරසයි. කිසි සිද්ධියක් බහුල නෑ. එයා හිතනවා ආයසරයක් කනපණේනේ හොඳයි කියලා හයිය මුස්ප ගන්න. මුස්ප ගන්න දන්න ශේෂ්ඨයකට. දැන් මේක දන්නේ නෑනේ. මේක බයයිනේ. ඉතින් අන්නේ දෙක තේරුම් අරගෙන Taman නැවත නැවත මේක බහුලීගත කරන්න ඕන මේක පඩ වියාපෝ තේජෝ ඇති ආස්තික ප්‍රත්‍යක්ෂය තමයි රූප කර්මස්ථානය. ඒක දිහා බලනකොට ගෙවිලා ගෙවිලා ගෙවිලා ආකාශයේ පේනවා. ඒක නිකන් හම්බ වෙන්නේ නැහැ. ඒ රූපේ ගෙවන් කරලා ලැබෙන්නේ. ඊට පස්සේ මේ දෙකම රූප. රූපේ ආස්තික සහ නාස්තික ප්‍රත්‍යක්ෂ දෙක. රූපණ ගතිය ඇති සහ රූපණ ගතිය නැති. ඉතින් අපි මෙතෙක් කල් දැකලා තියෙන ඇති පැත්ත විතරයි. ඒක නිසා දැන් හිතට සෞඛ්‍ය සම්පන්නව සම්මාදිට්ඨිය ඇති වෙන්නේ ඒක රූප ධර්ම වල එක ආකාරයක් මේකත් එක ආකාරය මේ දෙකට සමහිත ඇති කරන්න පුළුවන් අරමුණ පේන වෙලාවට නැති වෙලාවට දෙකම බහුලීගත කරන්න ඕන කොතෙක් දුරටද කියනවනම් මේ දෙකටම සමහිතගෙන ඒක එච්චර ලේසි නෑ ඒක නිකන් මේ උපයාගත්ත දේ වශී කර ගැනීමක් උපයාගත් දේ සිද්ධි කර ගැනීමක් විතර තියෙනවා. ඒක අපි දන්න කාරණා කටපාඩම් කර ගන්නවා වගේ වැඩක්. ඉතින් ඒ නිසා මේ ලොකු සාමිනාචි ඉන්නකොට මතක් කරේ. තමන්ට ඒ වගේ අර ආනපානේ හෝ පිම්බීමක් කීම වයරගෙන ඒක ජීවෙනකන් යන්න පුළුවන් යම් වෙලාවක් යම් තැනක් යම් ඉරියව්වක් යම් සත්පුරුෂයෙක් යම් සද්ධර්මයක් ලැබුණා නම් ඒ தත්ත්වයට තදීම මේක පුළුවන් තරම් බහුලීගත කරන්න කියනවා. ඒ පරිසරය වෙනස් වුණොත්, ඒ රත්පුරුෂය නැති වුණොත්, ඒ සත්‍යමය නැති වුණොත්, ඒ දිශාව නැති වුණොත්, ඒ ආහාර නැති වුණොත්, ඒ නිින්ද නැති වුණොත් මේ කායට යන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. නිසා මේ විදිහටම ඒක දීලා පරිසර විචල්්‍ය සාධක හේම හිර කරලා මේක බහු බොහෝකට කිරීමෙන් බහුලීගත කිරීමෙන් Taman තේරුම් ගන්න ඕනේ අපේ ඉන්ද්‍රයන් රූප ඇතිකන විතරයි දන්නේ. ඒක විනිවිදින්න පුළුවන්න්නේ සමාධිය විතරයි. එතකොට පේනවා රූප නැති ඒ රූපේ නාස්තික ප්‍රඥප්තිය අපි මැටර් ඇන්ඩ් ඩාර්ක් මැටර් කියලා මේක දැන් විද්‍යාඥයන්ට අහු වෙලා දෙනවා. නැත්නම් ඩාර්ක් එනර්ජි කියලා. එතන තමයි රහස තියෙන්නේ. ඒකට ආස වෙන්න බෑ. ඒකට මේකට වෛර කරනවා. ඒ මේකට ආස වෙන්න බෑ. ඒකට ඒකට වෛර කරනවා. එතකොට හිත ලෙඩ. ඒක සමතුලිත නැහැ. ඒ නිසා අපි මේ මැටර් ද්‍රව්‍ය හරහා අද්‍රව්‍යයට යන ගමන විතරමයි අපිට තියෙන එකම ක්‍රමය. අද්‍රව්‍යෙන් ද්‍රව්‍යයට යන ගමනක් අපිට බෑ. මොකද ඒක තාත්වික නැහැ. නිසා ද්‍රව්‍ය අල්ලන්න, ද්‍රව්‍ය ගෙවම් කරන්න ඒක කරනවා නේ කරනවා. සතියෙන් කරනකොට පස්සේ ද්‍රව්‍ය හරහා අද්‍රව්‍යයට ගියා. දැන් මේ අද්‍රව්‍යයි ද්‍රව්‍ය දෙකම කියන්නේ රූප. රූපයගේ ආස්තික සහ නාස්තික ප්‍රඥප්තිය. අන්න ওই දෙකට හිත සම වෙනකම් නොසලෙන තැනට යනකම් යනවා කියන එක මේක මේ හරියට මේ ගුරුත්වාකර්ෂණයට හැච්චි මිනිස්සෙක් කොහොමද ගුරුත්වේ නැත්තනක හැසිරෙන්නේ කියලා ෆෝන් කරනවා වගේ වැඩක්. මේක ඇතුළේ කිසිම තැනක එහෙම රිසර්ච් සෙන්ටරයක් ගහන්න බෑ මොකද හැමතැනම ගුරුත්වාකර්ෂණය තියෙනවා. නමුත් පොළොවෙන් එළියට ගිය ගමන්ම අපි යන්නේ ගුරුත්වේ නැත්තනකට. එතකොට මේ මනසට ඉන්න දන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණය නැත්තම් මේවා පාළුයි. බත් පිළක් කණ්ඩා හදනකොට බත් පිළකට ඇඟ පුරාම යනවා. ඉතින් එතෙන්ද ගියාට පස්සේ මනසට දත් බේ ටියුබ් එකක් වගේ තියාගෙන මිරිකලා කන්නේ. අන්න ඒ වගේ වුණාක් මෙහෙලි කරන්න අපි සැක කරන්න ඕනේ අරේ ඔය රූප නැහැ. අරේ ඔය ගුරුත්වය නැහැ. අරේ ඔය මේ හැඩතල මොකුත් නැහැ හිස් තියෙන්නේ. ඒකට පුරුදු කරන් තියෙන රූපය ගෙවන් කිරීමේ தත්ත්වය. මම නිදර්ශනයක් වශයෙන් කිව්වේ. ඉතින් එතකොට මෙයා පයිලට් කෙනෙක් ඇස්ට්‍රොනෝට් කෙනෙක් කරන්න හදනවා. ඒක නැත්නම් ගුවන් ගමේ මගේකේ ගමි ගුවන් නියමුවෙක් අභ්‍යවකාශ නියමුවෙක් පාඩපත් කරන්නයි මේ හදන්නේ. හැබැයි අභ්‍යවකාශය නිතර බින්න බෑ. එක මාස 6ක් හිටියොත් මේ ඇඟේ ඇටවල ශක්තිය 100%කට වැඩිය බයි. කොච්චර කැල්සියම් ගත්තත් හරියන්නේ. ගුරුත්වය නැත්තනක මේ පද්ධතිය අහිය වෙන්නේ. එයා ආයෙ ඇවිල්ලා ආයෙ මේක දැඩි කරගන්න. ආයෙත් යනවා. ඒ නිසා මේ දෙක පුරුදු කරනවා කියන එක දැන් අපි ඉන්න කාලේ මන්දට කිය කට්ටිය නිසා මේ නිදර්ශන පෙන්වන්න පුළුවන්. අපේ අත්තම්මලට මුත්තම්මලට එහෙම කියන්න කියන ওই කතා සුරංගනා කතාවේ. නිසා උත්තරේ තියෙන්නේ මේක ඇති දා නැති දෙක අතර වෙනසක් නොදකින්න තාක් තාදී හිතක් නොසලෙන හිතක් සමහිත උපේක්ෂා හිතක් ඇති කරගන්න කියන එකයි දැනුත් කියන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ මට ආනාපාන සති භාවනා ටික දුරක් කරගෙන යන විට පොළොව බරගතියක් දැනේ. ඒ සඳහා කුමක් කරුද යන පැහැදිලි කර දෙන්න. ඉතින් අර හාමුදුරු වගේ උඩින් වැයක් කරලා ඔළුව ගැට ගහලා තියලා අන්න කෙරුවා නම් ඇදේ. ඒ හාමුදුරුගේ මේ ඇවිදින්නම බෑ බඩල. බැලක් ගහගෙන ආලම්බට ජොක ඒක එල්ලිලා තමයි සක්මන් කරේ. මොකද ඒ තරම් මේ බඩේ දැවිල්ල. ඉතින් ඒ නිසා මේ නිතන් වලදී අපි කියන්නේ ඔළුව සාක්කුවේ දාගෙන භාවනා කරනවා. වැටල වැටල වැටල ගිහින් සාක්කුවටම වැටෙනවා. මොකවත් දෙන්නේ නිසා බලන්න ඔළුව කෙලින් තියෙනකොට සාහන පද්ධතිය කොහොමද ඔළුව ඇද වෙච්චාම ආනපන සති කොහොමද දෙකටම නොසැලෙන මනසාවන අන්න භාවනාවේ නිවන් දැක්කා සෝවන් වුණා කියලා කියන්නේ. කෙලින් තියාගෙන බව දරගන්න ඒකට ආනපන මෙහෙමයි. හොඳටම දන්නවා බැක් කියලා ඇද වෙලා ඒතිෙදි ආනපන මෙහෙමයි කියලා මේ දෙක බය නැතුව උසාවියක සාක්ෂියක් කියන්න වගේ කියන්න පුළුවන් නම් එහෙනම් ආර්ය භූමිය කියන්නේ ඔකට තමයි. මේක හදන්න හදනවා කියලා කියන්නේ 50ක් අත්දැකීම් නැති එක. මම කියන්නේ නිසා අනික් කට්ටිය එල්ලෙට බැක්කෙන්නේ නැති කට්ටියත් ඔළුවක් කරගෙන භාවනා කරන්න කියන්නේ නෙවෙයි. ඔය ඒකත් එමයි කරන්නේ. අප්පෝ අරයට ඔළුව වැක් කරනවා ෂෝක් කිව්වා. දැන් මගේ ඉඩ වැක්කෙන්නේ නැහැ. දැන් මම මොකද කරන්න ඕනේ? බෙල්ල කොයි ඇටේද අයින් කරන්න ඕනේ කියලා අහන්නේ. මේ අලි අමාරු මේ කට්ටිය මොනවාරි කට්ටියක වචන කියපු ගමන් වරදට අල්ල. වැටෙන එක නයිතා ගන්න ගෙලින් තියනට අනපන මෙහෙමයි වැක්කෙනකොට මෙහෙමයි. එතකොට කෙලවුණන එක නයිතාන කෙලවුණන් නැතිකොට අනපන්නේ කෙලවුණනකොට මෙහෙමයි. ශබ්දේන එකනයි තාරින්ද ශබ්ද එනකොට ආනපානෙම නැතිකොට මෙහෙමයි. හිතවිදෙන එකනයි තාරින්ද හිතවිලි එනකොට ආනපානෙ මෙහෙමයි හිතවිලි නැතිකොට ආනපානෙ මෙහෙමයි කියලා. හැබැයි ඒක අභීතව කියන්න පුළුවන්. එතනින් තමයි මේ පනරේ හිතෙන්නේ. එතකොට ඔක්කොටම පොදු ගතියක් මේකේ තියෙනවා. බාධාවක් ඇති විට සහ නැති විට රූප පේන විට සහ නැති විට කොහොමද ආනපානෙ කියන එක බැලුවා නැත්නම් සතිය කොහොමද කියලා බැලුවා නම් අපිට තියෙන එනේන මල මාලෙට අමුණක්. අමුණක නමුණගෙන යන්න මල් මාලාවක් හැදෙනවා. ස්වාමීන් වහන්සේ දේවන්නේ පරයන්ක භාවනාවේදී ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව පරයන්කේ ඉරියාපත සීකර ආනාපාන සති ආරම්භයෙන් සිද්ධ පිටවෙන්නේ. සිත පිටව ගිය විට මා මේ සිටින්නේ පරයන්ක භාවනාවේ බව සීකර පරයන්කේ පරයන්ක ආරම්භයේ සිට තබා නැවත ආනාපානයේ ආරම්භයට සිත ගනිමින් ඉරියව්ව වෙනස් නොකර නියත කාලය තුල පරයන්කේ රැක ගතිමි. වැඩිදුර උපදෙස් පදමි. මේක හොඳ ආරාධනාව නැත්නම් දොර විවෘත වීමක් වශයෙන් මම තාලකන මේ ප්‍රශ්නේ. ඒ නිසා කවුරු හරි ලියවෙකන කැමැතින සාකච්ඡාවට දෙබසකට එන්න මම හරි ආශයි දරගන්න මම පරියන්කේ ඉන්නකොට මම පරියන්කේ නෑ මම සතියේ ඉඳ ඉඳගත්තට මයිලක සතියේ නෑ මෙන්න මේක දැනගත්තේ කොහොමද කියන එක මට පොඩ්ඩක් ඒ ඒ ප්‍රශ්න කරු වෙනවනම් දෙපදකට ඉතාමත් විචිත්‍ර පැත්තක් එළියට ගන්න පුළුවන්. අපි මේ කට්ටියට තියෙන දැන් හොඳට බෙහෙම්පත් වෙච්ච වෙලාව වැයකමාරක් විතර ඉඳගෙන ඉඳලා. ඒක නිසා අමාරු වෙලාවේ මට ප්‍රශ්න ආවුනේ. කැමතිද මේ ප්‍රශ්න දීපේකන කියන්නේ මම අසතියේ ඉන්නකොට අසතියේ ඉන්න බව දැනගත්තේ කොහොමද කියලා? මම දැන් අනික් සභාවට තේරෙනවද කියලා මගේ ප්‍රශ්නේ. දැන් මම ආසතිය හිටියා මම ආසතිය ඉන්නකොට මම නැවත අරමුණට ආවා ඉරියව් වෙනස් කරන්න තමයි අරමුණ කරන්න ගියා. මම කියන්නේ මම ආසතිය නැත්නම් මම අරමුණේ නැහැ. ඉරියව් වෙන්නේ ඒ බව නැතුව ඉන්නකොට මම දැනගත්තේ ඒ දැන ගැනීම සිද්ධ වීම දෙයක්ද මට නැත්නම් මම හිතාමතා කරපු දෙයක්ද කියන එකට සාක්ෂි දෙන්න. ඒක එහෙම නැත්නම් ඉතින් නඩුව විසි කරන්න වෙනවා. සාක්කියට කවුරු දෙන දෙනව නම් මට කියද හැකි අනිත් සියලු දෙනාටමත් හොඳ වටන තොරතුරු වගේක් මොකද හොඳ ලස්සන තැනකට ඇවිල්ලා තියෙන්නේ මේ සියල්ලම මම අනුමත කරනවා හොඳයි නමුත් මම මේ ඒ කියවිච් එක නෑ කටහඬි මම මේ මතු කරලා දෙන්න හදන්නේ අනිත් ඔක්කොමත් මෙතන ඉන්නේ ඒගොල්ලෝ දන්නේ නෑ මේක මතු කරන්න මෙන්න මෙතෙන්ද ගහන්න මෙතෙන්ද අත තිබ්බ ගමන් ওই තොරතුරු එළියට ආපු ගමන් අනිත් ඔක්කොටම සතුටක් ඇති වෙනවා අපි මෙතෙක් කල් කරපු ආසතිය අපි අමතක කරලා නෑ සතිය අපිට අමලියකදී උදව් කරලා තියෙනවා. ඒක නිසා මේක නා කැමති නැත්තම් මම ඒකට ආඩියා කියලා චෝදනාවක් කරලා ප්‍රශ්න විසි කරලා ඊගා ප්‍රශ්න කියනවා. මොකද කිසිම තොරතුරක් දෙන්න කැමති නැහැ. මයෙන් ගන්න විතරමයි ලෑස්ති. ඔතෙන් සලනයි අද පළමු දින ඔබ වහන්සේගේ භාවනා වැඩසටහන සඳහා සහභාගී වුණා. ඊට පළමු මාස 6ක පමණ කාලයක් භාවනා වැඩසටහනට සහභාගී වූ අතර ඒ කාලේ පළමු පරමෝ අනිත්‍ය භාවනා වඩමින් මගේ කය සමග සිත සම්බන්ධව වීම දීප්ත කර යුතු බව පැහැදිලි කරන්නදී භාවනාවට අවතීර්ණ වන්නේ පරමෝ වැඩි යුත්තේ ආනාපාන සතියේද අනිත්‍ය භාවනාවේ පහදා දෙනමින් ඉන්නා සිටිනවා. ඉතින් මේකදී ඇත්තට පේනවා දැන් තියෙන ක්‍රමයේ හැටියට යෝගාවචරයට එක එක ගුරුවරු ඉන්න එක එක භාවනා මධ්‍යස්ථානතර ඕන දෙයකට යන්න. අන්තිමට ගියාම චීන කඩේ තියෙනවා, ජපන් කඩේ තියෙනවා, පොළොත් කඩේ තියෙනවා, තම්බිගේ ටයිගර් කඩේ තියෙනවා, මුස්ලිම් මනසයන්ගේ බුහාරියක් තියෙනවා, මුස්ලිම් හින්දු මනසයන්ගේ ටයිගර් කඩේ තියෙනවා. ඒ කොයි කඩේටද යන්න ඕනද තම්බිගේ යවුත් මොකද කියන්නේ? අබුහාරිය තමයි টොප් බඩු තියෙන කියලා කියනවා. එහෙම නැත්නම් මුස්ලිම් අය හින්දු මතය සයිවර් කඩේ තමයි බ්‍රාහ්මණ කඩේ ඒක තමයි හොඳ කඩේ ඒකට වැඩි. චීන එකකින් આવොත් චීන කඩේ. ඉතින් මයින් આવොත් මම කොනවා කියලා තෝගොල්ලෝ හිතා. ඉතින් මම හදාගත්ත උත්තරයක් ඇති මිනිහෙන්නේ. මමත් බිස්නස් කාර්යයක්නේ අන්දිය කඩයක් දාගෙන ඉන්නේ. මං හිතයිද මං කියවේයි කියලා මගේ දත නැමෙයිද අනේ අනිච්ච දුක්ඛ නැතම් කරන්නේ කියලා හිතේ හිතෙනවද කාටවත්? දැන් මටවත් හිතා ගන්න බෑ. කියවෙන්නෙම නෑ. ඉතින් ඒ නිසා මේ කඩවල් ගොඩක් තියෙන එක හන්දියට ලැජ්ජාවක්ද හොඳක්ද? ඉතින් ඒ හැම එකක්ම කරදරයක් කරගත්තොත් කඩවල් ගන්න වැඩි වෙන වැඩි වෙන ප්‍රශ්නයක්. නිසා බුදුහාමුදුරු කාරාම සූත්‍රයේ ඔබේ හිතකින් අහපන් මොකද්ද රුචි? එකෙන් පටන් ගන්න. කලම සූත්‍රයේ ඔක්කොම තියෙන බැමි ඔක්කොම තියෙන අගයන් ආඩමත් තුප්පහි වෙන්න කුඩු කරලා දාලා රණ සතුම්මන්නේ කොඳ නැහැ. හොඳයි. හොඳ නෑ ආමුදුරු අය නැතරවා. එච්චරයි යාගේ හෘද සාක්ෂිය විතරයි. ඉතින් අපි හෘද සාක්ෂිය අල්ලපු ගෙදරින් ඉන්න. මොන්න තරම් මේ ආත්ම හීන භාවයක්ද තියෙන්නේ. මේක තියාගන්න. භාවනා කරන එක මතක තියාගන්න අපි මේ මේ ජීවිතේම භාවනා කරන හදනවා Tamange අත්දැකීම විතරමයි. බුදුන්ගේ අත්දැකීමක් ගන්න. ඒක අපි සාක්කියට ගන්නවා. බුදුහාමුදුරුවෝ කියලා අනුකම්පාවල් මෛත්‍රියෙන් දේශනා කරලා තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝගේ ශාසනය ඇතුළත ආනන්ද ස්වාමීන් වහන්සේ එකක් කෙරුවා, කස්සප ස්වාමීන් වහන්සේ එකක් කරා, සාරිපුත්‍ර ස්වාමීන් එකක් කරා, මොග්ගලන් ස්වාමීන් එකක් කරා, අනුරුද්ධ ස්වාමීන් එකක් කරා. ගැටෙන දේවල් නෙවෙයිනේ. එක එක දෙම තියෙන රිකිලි. ඉතින් ඒක නිසා තමන්ට රුචියකින් පටන් අරගන්න බෑ ඒක හොඳ මේක කියලා ගන්න එපා ටිකක් කරගෙන යනකොට තමන්ට ඒකේ තියෙන සංකෘතාණු තමයි තේරෙන්නේ. ඒ නිසා ධම්මජීව හඳුරන්නේ ඇහුවොත් නම් උත්තරේ එකයි. ආයේක දෙකක් නැහැ. එහෙනම් මම උත්තරේ මොකක්ද කියන්න තෝ මයික් එක දෙනවා ප්‍රශ්න කරන්න. ගත්තර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ කමඨහන් උපදේශ අනුව භාවනාවේ යෙදෙන්නේ. කෙලෙස් ඇතිවීම නැතිවීම පිළිබඳ දැන ගැනීමට ලද උපදේශ අනුව ඉතා පහසුවෙන් කෙලෙස් ඇතිවන අතර ඒවා හඳුනා ගැනීමට සුතමේ ඥානෙ උපකාර කරගතිමි. තවද මහා සංඝරත්නයේ උපදේශ උපකාර කරගතිමි. දැනට ද්වේෂය නැමැති කෙලෙස් ඉඳ ගැනීමට එහි ආකාර දැන ගැනීමට කක්ඛෝපම සූත්‍රය හා වත්තුපම සූත්‍රය ආධාර කරගතිමි. එයින් මහත් දියුණුවක් ලැබෙනවා. තවදුරටත් භාවිතා කළ යුතු ධර්ම කොටස් දැනගැනීමට උන්වහන්සේගේ උපකාරය පතමි. පර්යන්තේ සක්මණේ හා ධර්ම ධර්ම ඇසුරේදී ප්‍රවේශ යටපත් වන අතර ඉතා දුර්ලභව දෛනික ජීවිතයේදී යම් යම් අවස්ථාවලදී ද්වේෂය හටගන්නා අතර දැනට ඒ ද්වේෂයේ බව හඳුනා ගැනීමට හැකියාවක් ඇති බැවින් ආයාසයෙන් ඒ යටපත් කර ගැනීමට හැකියාවක් ඇත. තෙරුවන් සරණ වේවා. මේකට මට මතක අපි අම්බුලවාදී දවස් තුනක භාවනා වැඩමුළුවක් තිබ්බා. අන්න ඒකදී මේ ඇතුවිච්ච ප්‍රශ්නයක් වුණා. සක්මන් කරන වෙලාවේදී ඒ කෙනාට කඳ කෙලින් තියාන්න බෑ යහට මෙහාට යනවා. ඉතින් එතකොට ඉඳගෙන භාවනා කරනවා සක්මන් නැත කරනවා දිගට කරනවා කියන්නේ. ඉතින් මම පොඩි අර්ථකථන දුන්නා මේ විදිහට එහෙම වෙන්නේ හිතේ රාග ద్వේෂ මොහ නැති නිසා. රාගය තියෙනවා අපිට ඉද්ද ගැහුවා වගේ ඇවිදින්න පුළුවන්. ද්වේෂය තියෙනවා අපිට ඉද්ද ගැහුවා වගේ මේ පියවර මෙහෙමයි කියලා කරන්න පුළුවන්. මේ රාග ද්වේෂ නැති වුණාට පස්සේ මේ හිස්මල්ල කෙලින් තියන්න බැරුව වගේ වැනෙන්න ගන්නවා. ඒ නිසා ඒක දැන් මම මේ භාවනා කරපු නිසා අරමුණේ හිත දිගටම ගිය නිසා මගේ හිතේ දැන් අර මොටිවේෂන් එක කියලා එහෙම නැත්නම් ඉදිරි Java නැති වෙනවා මේ Java නැතිලා තියෙන රාගේ ද්වේෂේ. එතකොට මොහේ ටිකක් මතුවෙනවා. ඉතින් ඒ නිසා මේක කනගාටුවක් කරගන්න එපා. මේ භාවනා කරපු නිසා ප්‍රසිද්ධ කාගේ සහ ප්‍රසිද්ධ ද්වේෂ නැතිල වෙන මොහේ වැඩි වෙලා තියෙනවා කියලා දැනගත්තොත් ඒක යෝගාවචරයට භාවනා ප්‍රතිඵලයක් නේ. ඉතින් ඒ නිසා මම අහුවා මේ පිළිසකින් දැන් මගේ හිතේ දැන් එහෙම දැනගත්ත පස්සේ මොහයක් නැති වෙනවනේ. එතකොට රාගෙත් නැහැ, ද්වේෂෙත් නැහැ, මොහයක් නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට තවදුරටත් නිදිමත තියෙනවා නම් හිතින්නේ නැහැ. ඒතර නිදිමත හිතින්නේ නැහැ. එහෙම වෙනකොට. වුණොත් මොකද කරන්නේ? එතකොට පාස මාත් එක්කම මෙතෙන්ද රාගෙ ටිකක් ගෙනත් දාන්නේ. මට හරි සතුටක් ආවා. මම කයි එහෙම වෙලාට රාගෙ නැත්තම් මගෙන් ඉල්ලන්න ඕනි තරම් තියෙනවා. සොකද. නිසා අන්න එහෙම පාවිච්චියට ද්වේෂය නැති වෙනකම්ම යන්න බා ටිකක් ඉතුරු වෙන්න කියනකට ඉල්ලෝට උණු ටිකක් තියෙනවා. නැත්තම් ජෝ ගෝ එකක් නැහැ ජීවිතේ. ද්වේෂය නැත්තම් ෆයිටර් නැති පිච්චරයක් වගේ. අත්ලිම අප්පිරිය බලන්න. නිසා වලිය ටිකක් තියෙනවා. නිසා ද්වේෂය යන විදිහට අඩු වෙච්ච දවසේ නික්කම්ම ගැරන්ටි හලක් වෙනවා ජීවිතේ. ද්වේෂයෙන් තමයි මේ ඔක්කොම අපි අවුස්සලා, ගැටලා, විචිත්‍ර කරලා, කලබලා, මන්තනේ කරලා ජීවිතේ තියන්නේ. එනිසා ඒක සියල්ල විනාශ කරනවායි කියලා කියන්නේ සියදි විනාශ කරගන්න. මේකට කියනවා එපිස්ටොමොලොජිකල් සිව්සයිඩ් කියලා. ඥානයේ සම්පූර්ණ කපදවීමක් වෙනවා ද්වේෂ නැති කියලා. මුළු ඥාණයටම කියන බලන් තනි නම තමයි ද්වේෂය. හොඳ ප්‍රත්‍යවතිනුම් හොඳම තරහකාරී. දැන් තියෙන ඇකඩමික් සෙන්ටර්ස් වල තමයි හොඳම දීර්ඝයෙන් බෙල්ල කපන කට්ටිය ඉන්නේ. ආයි දෙකක් නැහැ. බෙල්ල කපන ඌට තේරෙන්නේ නැහැ. නටන කකුල ගෙජ්ජි කපන ඌට තේරෙන්නේ නැහැ. ඒක තමයි ඥාන, ඒක තමයි බ්‍රේ, ඒක තමයි ද්වේෂය. නිසා ද්වේෂය 100%ක් නැති කරන්න එපා. ඒක නැති කළ හැකි බව දැනගන්න. එච්චරයි. ඊට පස්සේ යා ගානට බැලන්ස් කරලා දෙනවා. ඒ නිසා ඔය මේ අපි ද්වේෂයට ද්වේෂ කරොත් සීදීනස ගැනීමක් වෙනවා. අපි ද්වේෂය අඳුර ගන්න බැහැ. ඒකට මේවයි පවතින බව නැති වෙන මේ. එච්චර මිසක් ද්වේෂය නැති වේවා ගොත් ඒක වනස්සිතවිලක් වෙනවා. ඒ නිසා මම අදිස්ථාන කරන්න ඕනේ ඊට පස්සේ මම කවදාකවත් ද්වේෂයට ද්වේෂයට කරන්නේ නැහැ කියන එක ටූර්මන් කියන මහත්තයා ද්වේෂය ගැන ලියන පොතේ පෙරවාදනේ ඉස්සල්ලාම ලියනවා. මම අදිෂ්ඨාන කරනවා මම මට මම ද්වේෂයට ද්වේෂ කරන්නේ නැහැ. ද්වේෂය ඉහදරින් යුක්තයි. වනස් කරන්න විනාශ කරන්න මුලින්ම දාන දෙයක් නෙමෙයි. ඒකෝට ඒකත් ද්වේෂයක්. ඒක ද්වේෂයට ආහාරයක් වෙනවා. මට මොන ද්වේෂය තියෙනවද මෙන්න මෙහෙම මුණ අට වෙන හැටි, හමඩලි වෙන හැටි, යකමාක් වෙන හැටි, හොත්තරමින් මැස් යන්න වෙන හැටි. දකින්නකොටම Tamanට ජොලියක් යනවනම්. ආ දැන් මොන්න තද වෙනවා. දැන් හරි. එහෙනම් ද්වේෂෙට ඉන්න බෑ. එතකොට ට්‍රැජඩි එක කොමඩි එක වෙනවා. එතකොට නිකාම දුක්ඛෝකාන්තේ, දුක්ඛාන්තේ, සෝකාන්තය බාරපත. ඒක ඩක්කානකොට වෙනවා සමහරුണ്ട്. කන්නඩියක් ඉස්සරහට ගියාම ඉඳපුවාම Tamanට දෙනවා දැන් හොඳටම මට තද වෙලා ඉන්නේ. එතකොට හිනාවක් කරනවා අයියෝ ඒ තරහෙන් කාටද ගහනවා බයින්නවා ටිකක් කරලා පැත්තට ගිහලා hina වෙන්න පටන් අර ගන්නවා මොකක් කරන්නද ඉතින් තරහවට පස්සේ මොනවද කරන්න ඕනේ හැබැයි ඉතින් හැටි ජීවිතේ හැටි ඒ නිසා මේ ද්වේෂයට ද්වේෂ කරන්න එපා මල්ලේ මල්ලේ ටිකක් ඉතුරු වෙන්න අරින්න කියලා මම කියන්නේ අදිශ්‍යයකට ඍජුමතක් වෙනකොට ගන්න ප්‍රොජෙනි කර. නැත්තම් මයි ළඟට එනවා ඒ රෑ 12ට විතර සාන්ති ද්වේෂය පොඩ්ඩක් කන්න බැරිද නිකේ වතක් ඇවිල්ලා හරි. මට හරි කරදරයි ඒක. ඒ Taman ළඟම කිල්ලෝට වුණු තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් ද්වේෂය විනාශ කරන්න යන්න බෑ. ද්වේෂය අවබෝධ කරන එක. ද්වේෂයේ ගති ලක්ෂණ, භාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ, ගති දැනගන්න මිසක් ද්වේෂයට මේ ලියලා තියෙන ද්වේෂයට ද්වේෂ කරලා. අන්න ඒක පොඩ්ඩක් අයින් කරන්න කියන එකයි මම කියන්නේ. අවසන් ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්සේ සතිය පවත්වාගෙන යාමේදී සිත සමාධියට පත්වන අවස්ථාව නිවැරදිව හඳුනා ගන්න කෙසේද? මම අර්ථකථන දීලා තියෙන්නේ මම හිතාගෙන තියෙන්නේ සතිය අඛණ්ඩ නම් සත්‍යර තමයි සමාධිය කියන්නේ. නැත්නම් මට තව ඉස්සරහට ආස්වාද ප්‍රසවාස 10ක් 15ක් බලන්න පුළුවන් කියලා පෙරදක්මක් ඒකට කියනවා අදිමොක්කේ කියලා. මම දන්නවා මට වේදනයි ඒ වුණාට මම දන්නවා මට ආනපනෙ ඉන්න පුළුවන්. මට සද්දත් ඇහැ ගමන්නේ ආනපනෙ ඉන්න පුළුවන්. හිතවිලිත් එයි ආනපන ඉන්න පුළුවන් කියලා Tamanට දැනෙනවා. ඒත් මේ පෙරද ඒක තමයි සමාධිය. ඒ තමයි සමාධිය හටගන්න. ඊට පස්සේ යා තනි කර ඔය මුකුත්ම ලකුණු නැතුව යා වැඩේ කරන්න පටන් ගන්නවා. ඒසක් කියන බාධක මොනවද? මේක විපස්සනා පැත්තට මම මේ කතා කරන්නේ. බාධක නැතුව නෙවෙයි. මම දන්නවා මේ වාහන ගොඩක් වෙනවා ඇක්සිඩන්ට් වෙන්නේ මට එම්මෙන් දාගෙන යන්න පුළුවන් කියලා එයාට හොඳ ඩ්‍රයිවර් කෙනෙක් හොඳටම තේරෙනවා මම දැන් ඇක්සිඩන්ට් වෙන පැත්තක නෙවෙයි ඉන්නේ වාහන තියෙනවා ගමනක් යනවා මට ඉක්මනට යන්නත් ඕනේ ආන්‍යෝගේ පෙර දැක්මක් එන්න පටන්. ඒක එන්නේ සතිය අඛණ්ඩ භාවයේ මත. ඒ නිසා සතියට වචන දෙකක් තියෙනවා. සති මාත්‍රාව සහ අඛණ්ඩ සතිය කියලා. සති මාත්‍රාව කියන්නේ වැටි වැටි නැගිට නැගිට යන නිකන් ඇවිදින්න ඉගෙන ගන්න බබෙක් වගේ. සති ධාරාව කියලා කියන්නේ ඔලිම්පික් තුවට තනකකාරයෙක්. එයා ගන්න වැටෙන්නේ නැහැ. මං අර පොඩි බබා වගේ වැටෙන ගතියක් දැන් නැහැ. මං යනවා. මට තියෙන්නේ තරංකාරයට වැඩි ඉක්මනට යන්නේ කියලා. අන්න ඒකට සමාධිය කියන එක තමයි මම මේ පුද්ගලික අර්ථකථනය දීලා තියෙන්නේ. ඒ නිසා අපේ ලිඛිත ප්‍රශ්න සමාප්තයි. වෙලාව 5යි. ඒ නිසා අපි උපදානමි ස්වාමීන් වහන්සේ මතක් කරනවා. එතකොට සමාප්තිය ස්ථාන වෙන අපිට සිදු කර දෙන්න විදියට.